බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස මම මේ ප්‍රශ්න අහන්නම් තියෙනවා අලෝභය සම්මා සම්මා අලෝභය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෝ සත්‍තිස් බෝධිපාශක ධර්මවල නොයෙදීමටත් දස පාරමිතා දස රාජ ධර්ම සතර සංග්‍රහ වස්තු ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ආදී මුලින්ම සඳහන් වීමටත් හේතුව කුමක්ද මගේ දැනුමට අනුව සිතුනේ දානේ සෑම විටම කාමාවචර කියාය. ඒ නිවැරදිද? මෙහෙමයි අලෝභය කියන එක අලෝභය කියන චෛතසිකය ආර්ය ශ්‍රාංක මාර්ගයේ තියෙනවා. ඒ තියෙන්නේ අලෝභය කියන නමින් නෙමෙයි. දැන් සම්මා දිට්ඨි දෙවැනි කාරණේ සම්මා සංකප්ප. සම්මා සංකප්පය විස්තර කරන්නේ කොහොමද? නෙක්ඛම්ම සංකප්ප, ව්‍යාපාද සංකප්ප විස්තර. නෙක්ඛම්ම කියන්නේ මොකක්ද? කාමයන් අත්හැරීම. එතන තමයි අලෝභය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අලෝභසිත දියුණු කළාම අපි දැන් ලෞකික මට්ටමින් ඒක කරනකොට අපි වස්තු කාමය දුරු කරන්නට වස්තුන් දන් දෙනවා. එතකොට දානයේදී සිද්ධ වෙන්නේ වස්තුන් දීම. ඒ කියන්නේ Taman සන්තක දෙයින් අනුන්ට යහපතක් කිරීම. හැබැයි පංචස්කන්ධය පිළිබඳ ලෝභය අතහරින්නේ නැහැ. ඒ ඒ අදාළ වස්තුව පිළිබඳ ලෝභය විතරයි අතරන්නේ. එහෙම ජීවිත කාලේ මුළු සසර ගමනේ මෙහෙම දන් දුන්නත් නිවන් දකින්නට බෑ. ඒක නිවන් මගට උදව්වක් වෙනවා. ඒ නිසා තමයි ඒක පාරමිතාව. ඒතකොට නිර්වාණ ගාමිනී මාර්ගයේ මාර්ගාංග හැටියට යෙදෙනකොට ඒ භෞතික වස්තු දීම කියන එක ප්‍රාමාණික නෑ. ඒ නිසා තමයි දාණය කියන කතාව ඒ මාර්ගාංග ධර්මවල නැහැ. හැබැයි අලෝභය කියන එක ඊට වඩා ගැඹුරින් එතන තියෙනවා. කොහොමද? එතනදී අර වස්තුකාමයේ පමණක් නෙමෙයි ක්ලේශකාමයන්ගෙන් මිදෙන්නට. වස්තුන් සහ ක්ලේශයන් කියන දෙපැත්තම පිළිබඳව තියෙන කාමයෙන් මිදෙන්නට. එතකොට මේ කාමයෙන් මිදෙනකොට නයිස්කාම්‍ය එතකොට කාම කියන්නේ කැමති වෙන බවනේ. කැමති වෙන ඇලෙන බැඳෙන බව. එතකොට ඒ ඇලෙන බැඳෙන බවින් නිදහස් වෙන්නට ගැලවෙන්නට පුළුවන් වෙන්නේ කාමයන්ගෙන් නික්මෙනවා. එතකොට දානයේදී මේක යම් ප්‍රමාණයකට सिद्ध කරනවා. දානේ පරමාර්ථය ඇත්තටම මේ ඒ කාමයන්ගෙන් නික්මීම කියන එකම නෙමෙයි. දානේ පරමාර්ථය තමන් සන්තක දෙයින් ලබන කෙනාට යහපතක් සිද්ධ කිරීම. එතකොට එතන කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගයේ ඒ ගුණාංගය එතන වැඩෙන්නේ. එතකොට එතනත් යම්කිසි අත්හැරීමක් සිද්ධ වෙනවා. එතනත් යම්කිසි කාමයන්ගෙන් ඉවත් වීමක් සිද්ධ වෙනවා. හැබැයි ඉවත් වෙන්නේ අර භෞතික දේවල් වලින් බොහොම බොහොම සුළු කොටසකින්. ප්‍රධාන වශයෙන් එයාගේ සසර පැවැත්ම දුක ඇති කරන තැනින් එයා ගැලවිලා නැහැ. ඒ මොකද්ද පංචස්කන්ධයට තියෙන අයුරු. එතකොට මේ පංචස්කන්ධයට තියෙන ඇල්මෙන් මිදෙන්න මිදුනොත් තමයි එයාට ඒක මාර්ගයේහි අංගයක් හැටියට ක්ලේශ ප්‍රහාණයට උදව් වෙන්නේ. ඒ නිසා නෛෂ්කාම්ම්‍ය කියනකොට වස්තුකාම ක්ලේශකාම වස්තු කියලා කිව්වෙන් පස්සේ බාහිර වස්තු විතරක් නෙවෙයි පංචස්කන්ධයත් ඒකට ඇතුළත් ඊළඟට ක්ලේශකාම කියලා කියන්නේ ඒ වස්තුන් මුල් කොටගෙන ඇතිවෙන ක්ලේශය. ඒ කියන්නේ වස්තුවටත් ඇලොම් කරනවා ඒ වස්තුව සම්බන්ධව ඇතිවෙන ක්ලේශයටත් ඇලොම් කරනවා. එතකොට මේ වස්තුකාම ක්ලේශකාම දෙකෙන්ම නික්මීම තමයි නෛෂ්කාම්‍ය කියන්නේ. එතන තනිකරම අලෝභ චෛතසිකේ තමයි එතන ක්‍රියාත්මක. ඒ නිසා සම්මා අලෝභ කියන නමකින් එතන නැති වුණාට ආරෂ්ඨාංග මාර්ගයේ ප්‍රබලම සාධක. ඊට පස්සේ ඒ නෛෂ්කාම ඊට පස්සේ නෙක්කම්ම ඊට පස්සේ අව්‍යාපාද අවිහිංසා. අව්‍යාපාද අවිහිංසා කියන දෙකේ කෙලින්ම අදෝෂේ. එතකොට අතනින් අලෝභය මෙතනින් අදෝසය. ඒ දෙකම පැහැදිලිව එතන දක්වලා තියෙනවා. ඒ නිසා අලෝභය ආරෂ්ඨාංග මාර්ගයේ බෝධිපාක්ෂික ධර්මවල නැහැ කියන කතාව නෙවෙයි. ඒක වෙන නමකින් තමයි එතන තියෙන්නේ. දැන් සම්මා දිට්ඨිය කියලානේ තියෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියලා කිව්වහම එතන ප්‍රඥාව කියලා නෑ. නමුත් බෝධිපාක්ෂික ධර්මවල අනිත් තැන්වල ප්‍රඥාව කියලා තියෙනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා. ඒතර ආරෂ්ඨාංග මාර්ගයේ කෙලින්ම ප්‍රඥාව කියන නමින් නෙමෙයි තියෙන්නේ සම්මා දිට්ඨි කියලා. අන්න ඒ වගේ කෙලින්ම අලෝභය කියන නමින් නෙමෙයි තියෙන්නේ මේ සම්මා සංකප්පයේ එක් අංගයක් හැටියට තමයි නෛෂ්කම්ම්‍ය නෛෂ්කාම්ම්‍ය සංකල්ප හැටියට දක්වන්නේ ඒ අලෝභ ගුණය. බොහොම පිං ස්වාමීන් වහන්සේ ඒ ඒක අමුතුම විග්‍රහයක් බොහොම පිං. ඒක ඇත්තටම ඒ කියන්නේ අපි එක එක පැතිවලින් බලනවා කියන එක වෙන්නේ නැති නේද හම්දුනේ. ඒ කියන්නේ එකම දේ දිහා අරක අපි පුහුණු කළ යුතු දේවල් හැටියට අනිත් ඒවා අපේ සිත තුළ වැඩෙන දෙයක් හැටියට. ඒ කියන්නේ දැන් මාර්ගය පෙන්නකොට මාර්ගය වෙනයි ඒ ඒ අදාළ කාර්ය සඳහා තිබිය යුතු අංගෝපාංග දක්වනකොට ඒක වෙනයි. එතෙක් වැඩෙන ක්‍රමයට අර සරල සරල දේවල් ටික අපට ප්‍රයෝගී වෙනවා. මේ මාර්ගාංග හැටියට කෙලින්ම ක්ලේශ ප්‍රහාණය සඳහා ක්‍රියාත්මක වෙන එතන එතන තීව්‍ර මට්ටමින් අදාළ ඉලක්කයට යොමු වෙලා තියෙනවා. ඒ නිසා තමයි සතිය මුලදී අපට උදව් වෙනවා. හැබැයි ඒක බොජ්ජංග ධර්මයක් වෙනකොට ඒ කියන සතිය හරියන්නේ නැහැ. ඒක කෙලින්ම නිවන ඉලක්ක කරගෙන නිවනට නිවන අරමුණු කරන සතිය වෙන්නට ඕනේ. එතකොටයි ඒක බොජ්ජංගයක් බවට පත්